සම්බුදු සරණයි සදැහැති සුපින්වත් ඔබ සමග ජීවිතයේ නිවැරදිම වෙනස ඔබට ළඟා කර දෙන ප්‍රතිවීක්ෂා වැඩසටහනේ අවසන් දවස සජීවී වැඩසටහනේ අවසන් දවසයි අද මෙලෙසින් ඔබ වෙනුවෙන් අපි ගෙනෙන්නේ සදැහැතුනේ අද දවස වන විට ප්‍රතිවීක්ෂා වැඩසටහන ඔබේ ජීවිතේ නිවැරදි කරන්නට මොනතරම්නම් දුරට බලපාන්නට ඇතිද ඉතින් ඔබ හිතන්න අපේ වැඩසටහන් අද දවස වෙන විට 308ක් වැඩසටහන් අපි ඔබ වෙනුවෙන් ප්‍රචාරය කළා විකාශනය කළා. ඉතින් ඔබේ ජීවිතේ මොනතරම් දුරට ඔබ ජීවිතේ නිවැරදි කරගෙන තිබෙනවද? ඔබ හිතන්න ඔබේ ජීවිතයට නිවැරදිම වෙනස අවශ්‍ය වූ නිසායි අපි ප්‍රතිවේක්ෂා වැඩසටහන සති 46ක් පුරාවටම ඔබ වෙනුවෙන් ඔබේ හිත සූපින්ස ජාතියේ වගකීම් යුතුයකම යුතු කරන ජාතිය පොදු නාලිකාව තුළින් ගෙනාවා. සදහවතුනි එසේනම් අද දවසේ අපි ප්‍රතිවීක්ෂා වැඩසටහන විසින් සජීව ලෙසින් ආරම්භ කරන්නට මේ සූදානම් වෙන්නේ. එසේනම් අද දවසේ සුපුරුදු ආරාධනෙන් වැඩම කරන්නට යෙදුණු කොළඹ හත ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති වැවුඩ දුනම් කලාව ධම්මකිරිය ආරණ්‍ය සේනාසනාධිපති හිතපි කම්මට්ටානාචාර්ය විනයාචාර්ය විද්‍යාවේදී පූජනීය උතුම්බර කාශ්‍යප අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි අද දවසේ මේ සදහම් කතිකාවතට මේ සදහම් පිළිසඳරට নমස්කාර පූර්වකව පිළිගනිමු. අවසරයි අපේ හම්දුරනේ සාදු සාදු සාදු. සදහතුනේ අද දවසේ ප්‍රතිවේක්ෂා වැඩසටහන වෙනුවෙන් දායකත්වයෙන් කටයුතු කරන ඒ සදැහැති පිරිසට ආරාධනා කරනවා මුලින්ම ලෝතුරු අමාමයනි තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ උදෙසා පුෂ්ප පූජාවන් සිදු කරන්නට අද දවසේ දායකත්වයෙන් කටයුතු කරන මේ පුංචි පුතුණුවන්ට ආරාධනා කරනවා ගෞරවනීය ස්වාමින් වහන්සේට මල්වට්ටිය පූජා කරන්නට අතගස්වමින් බුදු පියාණන් වහන්සේට මල්වට්ටිය පූජා කරන්නට ඒ වගේම ඉන් අනතුරුව දේශකයන්න් වහන්සේට දහයත් වටේ පිළිගන්නමට ආරාධනා කරනවා. අද දවසේ මේ සජීවී දාම් වැඩසටහන වෙනුවෙන් දායකත්වයෙන් කටයුතු කරන්න තිබුණේ එංගලන්තයේ බ්‍රිස්ටල් නගරයේ පදිංචි ප්‍රතිවීක්ෂණ අරබන පිටසක් සහ ඔවුන්ගේ නෑදෑ හිත මිතුරන් විසින් තමයි ලොව ඇති දානයන් අතර උතුම්ම දානය වන ධර්ම දානය ලෝවාසී ලක්වාසී සැමට අපමණ සදහැ සිටින් යුතුව ධර්ම ශ්‍රවණය කරන්නට තමන්ගේ සදැහැති පිණිති දායකත්වයෙන් කටයුතු කරන්න දෙතුනේ සදහවතුනි අද දවසේ අපිට තවත් සුවිශේෂී දවසක් තමයි අපි ප්‍රතිවේක්ෂා වැඩසටහන වැඩසටහනේ සජීව වැඩසටහන අපි මෙලෙසින් අද දවසේ නිමවටපත් කරන අපේ ස්වාමීන් වහන්සේ සෙනසුරාදා දවසෙන් අපි ප්‍රතිවේක්ෂා වැඩසටහන නිමවටපත් කරලා අලුත් දේශනාවක් ඉරිදා දවසේ පටන් ගන්නට අපි සූදානම්ින් සිටින්නේ. ඉතින් ඒ වගේම තමයි විශේෂයෙන් සිහිපත් කරන්නට ඕනේ අපි ප්‍රතිවේක්ෂා වැඩසටහන නිරන්තරයෙන්ම ඔබ වෙනුවෙන් ගෙනෙනවා. ඒ ගෙනෙන අපට හරි හැටි මේ දේශනාවන් ගෙනෙන්නට අපට සාර්ථකත්වයක් අපට ගෙන එන්නට පූජනීය බොරලන්දේ වජිරඥාන ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන අපේ කාර්ය මණ්ඩලයේ සිවිදනාගේ සදැහැති දායකත්වයෙන් යුතුයි සංවිධායකත්වයෙන් යුතුවයි අපි මේ වැඩසටහන ඔබ වෙනුවෙන් ගෙන එන්නට යෙදුනේ. ඉතින් අපි ප්‍රථම ප්‍රශ්නය වෙත අද දවසේ යොමු වෙමු. අපේ ස්වාමීන් වහන්සේ අපෙන් ඉතාමත් වටිනා ප්‍රශ්නයක් ගුරු මහත්මයක් විසින් අසා තිබෙනවා. මොකද මේ දිනවල පාසල් නිවාඩුව නිසා බොහෝ දූ දරුවන් අපිත් සමගින් රැඳිලා ප්‍රතිවික්ෂා වැඩසටහන ශ්‍රවණය කරනවා. ඉතින් අපි ඒ දූ දරුවන්ටත් ඔවුන්ගේ යහපත පිණිස අද දවසේ ප්‍රතිවික්ෂා වැඩසටහන මහෝපකාරී වේවා යන ප්‍රාර්ථනාවෙන් අපි මෙලෙසින් අද දවසේ ප්‍රථම ප්‍රශ්න අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් විමසන්නට සූදානම් වෙමු. අපේ ස්වාමීන් වහන්සේ ඕ ලෙවල් කරන කාලයේ සිටම භාවනා කළමි. බොහෝ විට රාත්‍රියේ පැය 3-4ක එක දිගට භාවනා කළමි. මේ හේතුවෙන් සමාධියටපත්ව බොහෝ වෙලාවක් සමාධි සුවයෙන් ගත කිරීමේ හැකියාවක් තිබුණේ. එම කාලයේදී ගැඹුරු මතක ශක්තියක් තිබූ අතර පසු කාලීනව විවිධ කටයුතු නිසා භාවනාව අතපසු විය. නමුත් දැන් වර්ෂ දෙකක පමණ සිට මා පෙරලසම කොපමණ උත්සාහ කරමින් භාවනා කළත් එහි පෙරමින්ම හෝ ඒ ආසන්නයටවත් දියුණුවක් නොලැබුණි. මේට හේතුව කුමක්ද ස්වාමින් වහන්සේ කියා අපෙන් විමසා තිබෙනවා. අපි ඒ සඳහා පිළිතුරක් ලබා දෙමු. ප්‍රාර්ථනා කරන හැම දිනාටම දීර්ඝ කාලයක් එක දිගට කරපු පුහුණුවක් ඉඳලා ලොකු සමාධියක් වගේ මේ සමාධිය තියෙනකොට ලොකු මතක ශක්තියක් තියෙන එක ඉතා සාමාන්‍ය දෙයක්. චිත්ත සමාධියක් තියෙනකොට මතක ශක්තිය වර්ධනය වෙන්නේ ඒකට යොමු කරන අවධානය එක දිගට යොමු කරන්න පුළුවන් හින්දා. අපිට ඇත්තටම අපේ දරුවන්ගේ චිත්ත ඒකාග්‍රතාවය වර්ධනය කරන්න පන්සිල් රැකවලා යම්කිසි සමත භාවනාවක් වර්ධනය කරනවා නම් මේ කායික වශයෙන් ශක්තිමත් වෙන්න හරියට මස් පිළික්‍රියාකාරීත්වය ඇති වෙන්න නොයෙකුත් ව්‍යායාම සිද්ධ කරනවා වගේ මානසික ක්‍රියාකාරීත්වය වර්ධනය වෙන්න පුහුණු වීම කරන්න ඕනේ. එහෙම පුහුණු වීම කරලා චිත්ත ඒකාග්‍රතාවයක් වර්ධනය කරනවා නම් අනිවාර්යයෙන්ම පංච නීවරණ යටපත් වෙලා දරුවන්ට අනිත් අයටත් මතක ශක්තිය බොහෝ වශයෙන් වර්ධනය වෙනවා. ඉතින් ඒ ඒ ප්‍රශ්නෙත් එක්ක ඉතින් පසු කාලීනව මේක පිරිහුණා කියන නොයෙකුත් කටයුතු හින්දා දැන් අමාරුයි කියලා කියන්නේ. නමුත් ඒ කොච්චර අපහසු වුණත් ඒකට උත්සාහ කරන්න ඕනේ. බොහෝ කටයුතු කියන තැන කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනමිද්ධ, උද්ධච්ච කුච්ච, විචිකිච්ඡා කියන පංච නීවරණයන් වල වර්ධනයක් සිද්ධ වෙන්න පුළුවන් බොහෝ කටයුතු කියන තැන. බොහෝ කටයුතු වල යෙදුණා කියලා සඳහන් කරලා තියෙනවා. මම හිතන්නේ දීර්ඝ වශයෙන් සඳහන් කරලා තිබුණා මේ ගැටලුව. ඉතින් එහි ඒ කටයුතු පිළිබඳව තිබුණා විවාහ වීම ආදී වශයෙන් ගොඩක් දේවල් කියලා. ඉතින් මේ මේ දේවල් එක්ක වැඩෙන්නේ පංච නීවරණ ධර්මයන් වර්ධනය වෙනවා. ඒ කියන්නේ ඇත්ත ආවරණය වෙන සමාධිය අඩු කරන ධර්මයන් වර්ධනය වෙනවා. ඉතින් ඒකට සතර කමඨහන හරියට උනන්දුවෙන් වර්ධනය කරන්න. මරණානුස්සතිය, බුද්ධානුස්සතිය, අස්භානුස්සතිය සහ මෙත්තානුස්සතිය කියන සතර කමඨහන හොඳින් වර්ධනය කරන්න අකණ්ඩ පුහුණුව සිද්ධ කරන්න ඉක්මන් වර්ධනයක් ඇති කරගන්න අනිවාර්යෙන් පුළුවන්කම තියෙනවා. එක දිගට කොයිතරම්නම් අර මේ වෙලාවේ තව නොසන්සුන් වුණොත් මට අර පරණ තිබ්බ தත්ත්වය ගැනම මතක් කර කර මතක් කර කර කරන්න ගත්තාම කොහොමත් ඒ නොසන්සුන්තාවය අඩු කරගන්න බෑ. ඒක හිතෙන් අතහැරලා දාලා වර්තමානයේ තමන් වර්ධනය කරගන්නවා කියලා හතර ගමට අහන්නේ ලොකු ප්‍රයෝජනයක් ගන්න ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්න ඒ වගේ මූලික දේවල් වලින් නැවත ඒ සමාධියට එන්න පුහුණු වෙච්ච කෙනෙකුට ඒ සමාධියට එන්න ගොඩක් අමාරු වෙන්නේ නැහැ. එහෙමයි සන්නස. අද දවසේ අපි ඊළඟ ප්‍රශ්නය වෙත යොමු වන්නටයි මේ සූදානම් වෙන්නේ විශේෂයෙන්ම අපේ Facebook පිනුමට ගැටලු බොහොමයක් තිබෙනවා ලැබිලා ඉතින් අපි ඒ ගැටලු වලින් කිහිපයක් තෝරාගත්තා විශේෂයෙන්ම භාවනාව පිළිබඳව බොහෝ දෙනා අපෙන් විමසා තිබුණා බොහෝ ගැටලු ඉතින් ඒ සඳහා අපි අද භාවනාව සම්බන්ධයෙන් තවත් ගැටලුවක් මෙලෙසින් අපේ ස්වාමීන් වහන්සේගෙන් විමසන්නටයි සූදානම් වෙන්නේ ආනාපානසති භාවනාව මූලික කමඨහන ලෙස වඩමි. ඒත් භාවනාව පූර්ව කෘත්‍යයේදී පුදු ගුණ ගුණ වශයෙන් මෙනෙහි කරන විට කය නොදැනී ගොස් සිත එකඟ වෙනවා. ඉන්පසු සතර කමඨහන් වැඩිීමේදීද මෙලෙස සිදුවනවා. සමහර අවස්ථාවලදී එහි නැදී සිටීමට සිද්ධ වෙනවා. මේ මගේ මූලික භාවනාවල ආනාපානසති භාවනාවට බාධාවක් වෙනවද ස්වාමින් වහන්සේ කියා අපෙන් විමසා තිබෙනවා. ඒ වගේම මූලික භාවනාවේදීද පැයක පමණ කාලයක් විදර්ශනා වැඩීමට පුළුවන්. එහිදී ගුරු උපදේශයක් ලබම කියා පෙන්න ප්‍රශ්නයක් නිසා තිබෙනවා. අපි මේ සඳහා අපි යම් කිසි උපදේශයක් ලබා දෙමු අපේ ස්වාමීන් හොඳයි. මූලිකවම භාවනාවේදී නැත්තම් පූර්ව කෘත්‍යයේදීම සිත එකඟ වෙන බවයි සඳහන් කරලා තියෙන කය නොදැනී යන ස්වභාවයක් තියෙනවා කියලා. කාය සංකාර සංසිඳීම ඊටාම හොඳ தත්වයක්. නමුත් කාය සංකාරයන් සංසිඳනකොට අපේ මානසිකව ඒ භාවනා කමටහනේ අරමුණ අපි ළඟ තියෙනවද කියලා හැම වෙලෙම බලන්න ඕන. ඉතින් සතර කමඨහන වඩනකොට කාය සංකාර සංසිඳීම ඉතා සාමාන්‍ය දෙයක්. මොකද ඒකත් එක්ක පංච නීවරණය යටපත් වෙන හින්දා. අපි ඉස්සලා ගැටළු දෙච්චිවේ කාරණාවමයි පංච නීවරණය යටපත් කර ගැනීම තමයි අත්‍යවශ්‍ය දේ. නමුත් පංච නීවරණය යටපත් වෙන අවස්ථාවල සමහර අයට තමන්ගේ භාවනා අරමුණ පිළිබඳ ගැටලුවක් එනවා. භාවනා අරමුණ දැනෙන්නේ නැත්තම්. දැන් ආනාපාන සතිය ගත්තොත් ආනාපාන සතියේ කයෙහි දැනීමෙන් ගන්න අරමුණක් තමයි ආනාපානෙන් ගන්න. අපි කය දැනි දැනි තමයි ඉස්සලාම ආනාපානෙ ඉන්නේ. එතකොට ඒ කයෙහි දැනීම නොදැනෙනකොට මනෝ අරමුණට ඒ කයෙහි දැනීම තුලින් උපදින මනෝ අරමුණට ආනාපානය පිළිබඳ මනෝ අරමුණ අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. එතකොට ඒ ආනාපාන කය තමයි ඊට පස්සේ විදර්ශනාවට යොමු කරන්නේ. ඒක ඉතාම පැහැදිලි තුන්වෙනි පියවරේදී සඳහන් කරලා තියෙනවා. සබ්බකාය පරිසංවේදී අසසිස්සාමිති සික්කති සබ්බකාය පරිසංවේදී පසසිස්සාමිති සික්කති සම්පූර්ණ කය දැනගනිමින් ආස්වාස කරනවා ප්‍රාස්වාස කරනවා කියලා. එතකොට ඊළඟට බලන්න සම්පූර්ණ කය දැනෙමින් මේ කටයුත්ත කරපු කෙනාට ඊට පස්සේ දෙන පස්සම්භයං කාය සංකාරං කියලා. එතකොට පස්සම්භයං කාය සංකාර කියන්නේ කාය සංකාර සංසිඳනවා. එහෙනම් කය දැනීම කය නිසා ඇතිවන සංස්කාරයක් නැති වෙනවා. එහෙනම් මානසික අරමුණ තියෙන්න ඕනේ. එතකොට කුමන කලින් භාවනාවකදී කාය අරමුණ ඒ කියන්නේ කාය සංස්කාරයන් සංසිඳිලා නැවත ආනාපාන සතියට එනකොට වේගවත් ඒ කරන කෙනාට පුළුවන්කම තියෙනවා කාය සංකාර සංසිඳව ගන්න. හැබැයි ආනාපාන සති භාවනාවෙන් තමන්ගේ මනෝ අරමුණ සම්පූර්ණ කරගෙන තිබුණේ නැත්නම් තමන් ඒ ආනාපානය පිළිබඳ මානසිකව මනසෙන් අරමුණු කරන්න පුළුවන් තත්ත්වයට ආනාපානය අරමුණු කරන්න පුළුවන් තත්ත්වයට මනෝ අරමුණ වර්ධනය කරගෙන තිබුණ නැත්නම් කාය සංකාර සංසිඳීමේදී ගැටලුවක් එනවා. ඒ මොකද එයාට විදර්ශනා කරන්න දෙයක් නැහැ එතකොට. වෙනත් විදර්ශනාවකට මේක හරවන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒකින්ද ආනාපාන සතියෙන් විදර්ශනා කරන කෙනෙක් අනිවාර්යයෙන්ම තුන්වෙනි පියවරේදී සම්පූර්ණ අරමුණ තියෙන්න ඕනේ. මූලික භාවනාවකදී කාය කාය සංසිඳීම කියන එක ලොකු ගැටලුවක් බවට පත් වෙන්නේ නැහැ. හැබැයි අර අරමුණ තියෙන්න ඕනේ. ඒකද ඒ අරමුණ රැකගෙන මූලික භාවනාවකදී කය සංසිඳවාගෙන කොයි ආකාරයකට කටයුතු කරත් යද්දුවක් වෙන්නේ අරමුණ තියනවද කියලා හැම වෙලෙම බලන්න. එමසයි අපිට අපේ පුංචි කාලේ අපේ ගුරුවරු පාසලේ දුගන්නනවා අපිට පින් පොතක් පරිහරණය කරන්නට කියලා. ඉතින් බොහෝ දරුවන් දහම් පාසල් යන දරුවන් බොහෝ දෙනා පින් පොතක් පරිහරණය කරනවා. ඒ තමන් කරන හොඳ වැඩ ඒ පින් පොතේ ලියනවා. ඉතින් අපි අද දවසේ ඔබට කියන්නේ ඔබේ ආදරණීය දුවට පුතාට පින් පොතක් ලබා දෙන්න පින් පොතක ඔවුන් එදිනෙදා දවසේ කරන හොඳ වැඩ පිළිබඳව ලියන්නට ඔවුන්ට පසු විපරමක් කරලා බලන්නට පුළුවන් ඔවුන් කරන හොඳ වැඩවල සාරාංශයක් ඉතින් අපි පින්පොතක් ගැන කතා කළේ අපිට එවන් වූ ප්‍රශ්නයක් යොමු කර තිබෙනවා. මම කුඩා කල සිටම පින්පොතක් පරිහරණය කරමි. කල පින් මෙනෙහි කිරීමෙන් තවදුරටත් පින් කිරීමට පෙළඹෙනවා. මෙය එක්තරා විදිහක අල්ලා ගැනීමක්ද කියා අපේ නිසා තිබෙනවා ස්වාමීන් වහන්සේ. ඊටමත් වටිනා ප්‍රශ්නයක්. අපි ඒ සඳහා අපි පිළිතුරක් ලබා දෙමු. දැන් අපි අර දැන් තුට්ටකට ඉස්සලා කතා කරන්නේ කාය සංකාර සංසිඳීම කියලා. ඒ කාය සංකාර සංසිඳවා ගැනීම භාවනාවකදී අත්‍යවශ්‍ය වෙන දෙයක්. පංච නීවරණ යටපත් කර ගැනීම කියන එකත් ඒකටම සමගාමීව සිද්ධ වෙන තවත් කාරණාවක්. එතකොට ඒ මොකද කාය සංකාර සංසිඳුණු පමණින්ම පංච නිවරණයටපත් වෙනවා කියලා කියන්නේ නමුත් අපි යම් කිසි කුසල ආරම්භණයක හරියට සිත රඳව ගන්නකොට එහෙම සංසිඳන. එහෙම සංසිඳෙන්න ප්‍රීතිය, ප්‍රමෝදය කියන එක හරියට ඕන වෙනවා. සිල් ආරක්ෂා කිරීමෙන් මේ ප්‍රමෝදය ඇති කරනවා වගේම බොහෝ පින් කරපු තැනැත්තෙකුට දැන් සමහරවිට හිත එක්තෙන් වෙන්නෙම නැති අවස්ථාවන් එනවා සමහරවිට සමහර අයට හොඳට හිත එක්තැන් වෙලා දින පහක විතර නිවාසික වැඩසටහන් වලදී හොඳට හිත එක්තැන් වෙලා ඊළඟට හිත එක්තැන් කරගන්නම බැරි අවස්ථාවල් එනවා සමහර අයට සමහර වෙලාවල් වලදී. ඉතින් එවැනි අවස්ථාවලදී අපි සිද්ධ කරන්නේ කරපු පින් මතක් කරගන්න කියනවා. ඉතාමත්ම ප්‍රබලව කරපු පින් දහම් තියෙනවා. එහෙම මතක් කරගන්න කිව්වහම මේ ඒ කට්ටියට ඒ ප්‍රීතිය උපදින්න පටන් ගන්නවා ආයශරයක් ආය සංසිඳන ඔය දුර්ලභ පින්කම්. අ උදාහරණයකට කරන හරි ලස්සන උදාහරණයක් තියෙන එක තැනත් එක් හැමදාම මාළුන්ට කෑම අරන් යනවලු. ඒක කිව්ව උදාහරණයක්. ඉතින් එදා යාට දවල්ට කෑම කාලා නාන්න ඇලට ගිය වෙලාවේ මාළුන්ට කෑම අරන් ගිහිල්ලා නැහැ. මොකද කරලා තියෙන්නේ? උගුරේ ඇඟිල්ල මාළු ටික ඔක්කොම එකතු වෙනවා ළඟට ගියාම. උගුරේ ඇඟිල්ල ගහලා කෑම ටික කාපු කෑම ටික මාළුන්ට දීලා. මේක තමයි මෙයාට මතක. ඒකෙන් හරි ලොකු සන්තෝෂයක් ඇති වුණා. ඊට පස්සේ ඇවිල්ලා ආයෙ කෑම කාලත් නැහැ. ඉතින් ඒ වගේ ඒවා හරි සංවේදී කාරණා. නමුත් ඒක තමයි මෙයාට මතක් වෙන්නේ. මේ මතක් වීමත් එක්ක එයාගේ කය සංසිඳනවා කියලා සඳහන් කරා. ඉතින් ඒ වගේ Tamanට දැනෙන්න කරපු පින්කම් හරි වටිනවා. ඉතින් මෙතන අවශ්‍ය වෙන්නේ ප්‍රශ්නෙට උත්තරය දැන් මම හරියටම කියන්නම්. පින් පොත ලියන්න, පින් පොතෙහි ඇලෙන්න කටයුතු කරන්න, පින් පොතේ ඇලෙන්නේ නැති වෙන්න ඒ පින් මෙනෙහි කරන්න ඕනේ. හැබැයි එතන තියෙන්නේ පින් පොත දිහා බලලා ඇති වෙන චේතනාවයි ප්‍රශ්නේ තියෙන්නේ. එහි ඇලෙන්නේ නැතුව ඒක මෙනෙහි කරලා ප්‍රීතිය උපදවා ගන්න උත්සාහ කරන්න. හරිද අපි හැම දෙයක්ම කරද්දී ඔය හංගා ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් අපිට ජීවිතය කරන ගොඩාක් දේවල් වලදී මොකද්ද මගේ චේතනාව කියන එක කරන දෙයට මගේ ළඟ තියෙන චේතනාව මොකද්ද කියලා බලන්න චේතනාව නිවැරදි නම් තමන් කරන ගැටලුවේදී අකුසල් සිද්ධ වෙන්නේ නැහැ ඒකට ඇලෙන්නේ නැතුව පින්පොත පාවිච්චි කිරීම බොහොම වටිනවා ඊළඟ ප්‍රශ්නය තෝරාගත්තේ අපිට ලිපි රාශියක් ලැබිලා තිබුණා මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් ඒ වගේම Facebook ඉඩමට අපිට මේ සම්බන්ධයෙන් විමසලා ප්‍රශ්න ගොඩක් අහලා තිබුණා. ඒ වගේම දුරකථන ඇමතුම් රාශියක් ලැබුණා. කාශ්‍යප හාමුදුරුවෝ බෞද්ධ නාලිකාවේ ධර්ම දේශනාවන් සහ අනෙකුත් ධර්ම දේශනාවන් පසකට දාලා දේශපාලනීකරණය වෙලා දේශපාලන පැත්තට දැන් වැඩි යල්මක් දක්වලා නේද කියලා බොහෝ දෙනා අපෙන් අහලා තිබුණා. ඇත්තෙන්ම ස්වාමීන් වහන්සේ මේ සම්බන්ධයෙන් ඔබ වහන්සේ මොකද්ද කියන්නේ? ඇත්තෙන්ම ඒ සඳහා ඔබ වහන්සේ දේශපාලනයේට එළඹිලාද එහෙම නැත්නම් මේ සම්බන්ධයෙන් අපි මේ අපේ ප්‍රේක්ෂකයන්ට අපේ බෞද්ධ මාධ්‍යාලය සමගින් රැඳෙන ප්‍රතිවේක්ෂා වැඩසටහන ශ්‍රවණය කරන බොහෝ දෙනා අසා තිබුණු නිසායි අපි මේ ප්‍රශ්නේ අයිතියක් තියෙන එක අහන්න. එහෙමයි. ඒක සමහර වෙලාවට යෝජනාවක් සමහරවිට චෝදනාවක්. ඒකට උත්තර දෙන්න ඉස්සෙල්ලා මම දැක්ක තව ප්‍රශ්නයක් ওই ප්‍රශ්න මාලාවේ සමහර ප්‍රශ්න මම බලන වෙලාවල් දැක්ක එකක් තියෙනවා මේ ඔබ වහන්සේ රත්තරන් පුටුවක වාඩි වෙලා බණ කියනවා දැක්කා කියලා. <laughs> ලොකු මැණික් අල්ලපු පුටුවක වගේ. ඉතින් මේ ඒකෙදි මේ අපි අපිට අල්පේච්ඡතාවය පුරුදු කරන වහන්සේ මොකක්ද මේ කරන්නේ කියලා. ඉතින් මේ මමත් කල්පනා කරා මෙහෙම එකක් තිබ්බද කොහරි කියලා සමහර වෙලාවල් තියෙනවා ධර්ම දේශනාවලට අපිට ආරාධනා කරන අවස්ථාවල ඒවා රත්තරන් පුරු නෙවෙයි මේ ඍජු පොම් වලින් වගේ හදපු රත්තරන් පාට ගොඩ ගාපු මේ වටින පුරු නෙවෙයි. ඒ වගේ ධර්මාසන හම්බෙනවා වාඩි වෙන්න අපිට ගිහිල්ලා මේ ධර්මාසනේ ප්‍රතික්ෂේප කරන්න බෑ. වැඩි ශ්‍රද්ධාවට එහෙම සකස් කරන්න තියෙනවා. නමුත් අපි ඉන්න ස්ථානවල අපි මේ වගේ ඒවා සකස් කරගෙන අපේ අයිතියට පවරගෙන කටයුතු කරන්නේ නැහැ. ඒකින්ද යමක් දැක්ක පමණින් වැරදි අවබෝධයකට යන්නට එපා කියන එක ඔබටමයි හානියක් වෙන්නේ. ඊළඟට ඊළඟ වැදගත් ප්‍රශ්නේ මගාරින්දද කියලා කල්පනා කරලා දේශපාලනයට යා යුතුයි විසුණු වහන්සේ නමක්. මම කියන්නේ යා යුත්තේ වෙන මොකටවත් නෙමෙයි. මම එහෙම කිහිල්ලා නෙමෙයි මම කියන්නේ. හැකියාවක් තියෙනවනම් යම්කිසි කෙනෙක් ඡන්දේ ඉල්ලන්නට නෙවෙයි දේශපාලනයට උපදෙස් දෙන්න ඕන සාහන් හන්සලා පුළුවන් හැටියකට මේ රටේ තියෙන තත්ත්වය යටතේ අපි තීරණයක ඉන්නවා කවදා හරි දවසක බෞද්ධ ධර්මයේ මූලික කරගත්ත යම්කිසි පිරිසක් මේ රටේ ප්‍රධානත්වය ගන්න ඕනේ. ආධ්‍යාත්මික දියුණුවක් තියෙන ඉතාම නිවැරදිව කටයුතු කරන අනුන්ව හෙලා දකින්නේ නැති අනුන් තමන්ව හොවා දක්කගන්නේ නැති වැරදි වැඩ කරන්නේ නැති හොරකම් කරන්නේ නැති මැරකම් කරන්නේ නැති සාධාරණව කටයුතු කරන නාස්තියාවම කරන යම්කිසි පිරිසක් ඒක රාශියෙන්. එහෙම පිරිස් ලංකාවේ හැමතැනම ඉන්නවා කල්ද මහත්මයා. ඉතින් ඒවා ඒ අයට ඒක රාශී වෙන්න කියලා මම හැමදාම নিরතුරුව ඒක රාශී වෙන්න කියලා අපි පණිවිඩයක් තියෙනවා. ඉතින් ඇත්තටම කවදා හරි එවැනි පිරිසක් කණ්ඩායමක් ඉන්න දේශපාලන පක්ෂයක් රටක බිහි වුණා. ඇත්තටම විසුණු වහන්සේ ඒ සඳහා ලොකු උපදෙසක් ලබා දී යුතු තියෙනවා. ඉතින් අපි ඇත්තටම එහෙම උත්සාහයක යෙදෙමින් සිටියා. එහෙම දෙයක් කරන්න පුළුවන්ද කියලා. නමුත් ඒ පිරිස් මං ඒක රාශි වෙලා එහෙම දෙයක් කරන්න පුළුවන්ද කියලා පුංචි උත්සාහයක් ගන්න උත්සාහයක් ගන්න උත්සාහ උත්සාහයක් ගන්න උත්සාහ කරා කිව්වොත් හරි. ඒක පුහුම් පුංචි දෙයක්. වදනේ පරිසමාප්තර්ථයෙන් කියනවා නම් නමුත් හැබැයි ඒ හිතාමත්ම යහපත් පිරිස ඒ අය තාමත්ම ආධ්‍යාත්මිකව කටයුතු කරනවා කියන තැන හිටියට මේ මේ තියෙන ක්‍රමවේදය තුල තියෙන අර යා නොහැකි తත්වය තුල ඒ කණ්ඩායම් වලට හරියට ඒ තීරණේ ක්‍රියාත්මක කරන්න බැරි බව මට තේරෙනවා. ඒ කණ්ඩායම් වල වැරද්දක් නෙවෙයි. මේ ක්‍රමවේදයේ තියෙන වැරද්ද ඒක අපේ අවාසනාවක්. ඒකින්ද වහාම මේ தත්වයන් ඒ ඒ උත්සාහය අතහැර දමන්නට සිද්ධ වෙනවා. සිද්ධ වෙන්නේ අපිට පැහැදිලි අවශ්‍යතාවය තියෙනවා ධර්මානුකූල පිරිස ඒක රාශි වෙන්න. වෙලා කටයුතු කරන්න. දැනට හානිය අවම කරගන්න තියෙන එකම ක්‍රමය තමයි ඉදිරි මැතිවරණ වලට එන්න එන්න බලාපොරොත්තු වෙලා ඉන්න ඕනම පක්ෂයක නායකින්ට නායක වෙන්න බලාපොරොත්තු වෙන අයට අපි විවෘතව ආරාධනා කරනවා හෙට අනිද්දාට එන්න ඇවිල්ලා සාරධර්ම පුහුණු වැඩසටහනක් අපි සිදු කරනවා. මේකට ඇවිල්ලා සම්බන්ධ වෙන්න ඕනම පක්ෂයක. ඕනම පක්ෂයක අයට පාපේ බය කියලා දෙන්න භාවනාවක් පුරුදු කරන්න අපි වැඩ පිළිවෙලක් සකස් කරනවා. ඒක පක්ෂ බෙදයකින් තොරව. ඒ රට වෙනුවෙන් මේ වෙලාවේ හානි අවම කර ගැනීම සඳහා පක්ෂ නායකත්වයන් සියලු පක්ෂ නායකත්වයන් වලට අපි ආරාධනා කරනවා මේකට තමන්ගේ අපේක්ෂකකින් එවන්න. එහෙලා යම්තම් හෝ මේ පුහුණුව ලබා දෙන්න සාරධර්ම පුහුණු වැඩසටහන එක් දින වැඩසටහන. සාර්ථක වැඩ පිළිවෙලක් වෙයිද මට හිතෙනවා අපි අර අඳුරේ ඉන්නට වැඩිය එක පහනක් හරි දැල්වන එක හොඳයි කියලා සමහර අයට කිසිමම ධර්මයක් ඇහිලා නැහැ අතට මේ වෙනකොට. අපි අර හැමදාම කියන කුම්බණ්ඩ කුම්බාණ්ඩ කතාව. ඒ වගේ දේවල් අහනොත් පාපේ බය උපදින අපේ මිනිස්සු මේ ඉන්නේ. බෞද්ධයෝ මේ ඉන්නේ. මේ අයට කිසිම ධර්මයක් ඇහෙන්නේ නැහැ. ඒකද මම හිතනවා ඒකේ යම් කිසි ආකාරයක හෝ එක හොරකමක් හරි නවත්ත ගන්න පුළුවන් දෙයක්. කාට හරි පාපේ බය උපදී, පාපේ ලැජ්ජාව උපදී. ඒකින්ද එවැනි ආරාධනාවක් සිදු කරන අතරවාරේ සියලු බෞද්ධයින්ට අපි ආරාධනා කරනවා. අපි මඟ පෙන්වනවා මේ සඳහා ඊටාම විරුද්ධව දේශපාලන පක්ෂයකින් තොරව බලපෑමක් සිදු කිරීමක් හැමදාම කියන වගේ බලපෑමක් සිදු කරන්න ඕන මධ්‍යස්ථ විඳගෙන සියලු දෙනා තමන්ගේ වත්කම් ප්‍රකාශය ඉදිරිපත් කරන්න ඕනේ. ඊළඟට ඒ වගේ මත්පැන් වලට මූලිකත්වය දෙන්නේ නැතුව නේද ඔය මිනිස්සුන්ට බොණ්ඩ දීලා තැන් තැන් වලට එකතු කරන්නේ නැතුව අහිංසක මිනිස්සු ගැන කරුණාවෙන් කටයුතු කරන්න ඕන වගේ දේවල් වලට පක්ෂ ભેදයකින් තොරව අපි දැඩි බලපෑමක් කරන්නට ඕනේ නායකත්වයන් වලට මේ රටේ හානිය වුණ කරගන්න තියෙකින්ද පැහැදිලිව කවදා හරි දවසක එවැනි නායකයින් ධාර්මික නායකයින් මේ රට රට පාලනය කරන්න ඕනේ නැත්නම් ඉන්න නායකයින් ධාර්මික කරගන්න ඕනේ. ඒක තමයි මගේ දේශපාලන දැක්ම. එහෙමයි සර්. ධාර්මික නායකයින් අපි හැමදෙනාම ධර්මිෂ්ඨ වුණොත් මේ ධර්මද්වීපය තව තවත් අපේ සියල ජාතිය ඉදිරියට අපිට ධර්මයෙන් සුපෝෂණය කරන්නට හැකි වේ. සදහවතුනි අපට ලෝතර අමාමැනී තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුණු මේ ශ්‍රී සත්‍යන්නේ ජීවිතයට හැකිතාක් දුරට ලැබෙන හැම මොහොතකම ළඟා කරගැනීමෙන් අපේ ජීවිතය ධර්මයෙන් දියුණු කරගන්නටයි අපි උත්සාහ කරන්නේ. ඒ සඳහා ඔබට අපි නිවැරදි මඟ පෙන්වනවා. මේ නිවැරදි මඟ පෙන්වන තවත් එක් සම්දිස්ථානයක් තමයි ප්‍රතිවේක්ෂා වැඩසටහන කියන්නේ. ඉතින් අපි ප්‍රතිවේක්ෂා වැඩසටහන අද දවසේ මේ සජීව වැඩසටහන ප්‍රතිවේක්ෂා වැඩසටහන ඊමවට පත්වනවා. අනිද්දා දවසේ ප්‍රතිවේක්ෂා වැඩසටහන නිමවටපත් වෙලා අලුත් වැඩසටහන ඉරිදා දවසේ ආරම්භ වෙනවා. අපේ ස්වාමීන් වහන්සේ ඉරිදා දවසේ අපි ආරම්භ කරන්නේ ලොවක් බුදු වදනින් දිනන්නට ලොව දිනන උතුමක වැඩසටහන. මේ වැඩසටහන පිළිබඳව වහන්සේ අපේ ශ්‍රාවක ප්‍රේක්ෂක සියලු දෙනාටම මේ වැඩසටහනේ අරමුණ ඒ වගේම මේ වැඩසටහනේ දැක්ම පිළිබඳව අපි සඳහන් කරමු. ඔව් කෙටි මතක් කරනවා නම් දිනපු අය අපේ කාර්යමත සන්තෝෂයෙන් ඉන්නවා. පෙරදිච්ච අය දුකෙන් ඉන්නවා. ඒ කියන්නේ දුකෙන් ඉන්නවා නම් පෙරදිලා. දුකෙන් ඉන්නවා නම් පෙරදිලා. එහෙමනේ. හොඳයි. අපි හැමෝටම ලෝකයක් තියෙනවා. හැමෝම තමන්ගේ කියලා ලෝකයක් ගොඩනගාගෙන ඉන්නවා. අම්මාය, තාත්තාය, සහෝදරයාය, ඥාතියාය, හිතවත් අය මගේ මගේ කියලා දේවල් ගොඩාක් එක මගේ ලෝකය කියලා එකක් හදාගෙන ඉන්නවා. එතකොට මේ මගේ ලෝකය කියලා හදාගත්ත ලෝකයේ තමන් දුකෙන් ඉන්නවනම්. පෙරදිලාද නැද්ද? නේද? අපි දුකෙන් ඉන්න හැම වෙලාවකම ගත්තොත් එහෙනම් මං හදාගත්ත මගේ කියලා ගත්ත ලෝකේ මං පෙරදිලා. එහෙනම් පළවෙනි එක මගේ ලෝකයේ දිනීමට. ලෝක දිනන කියලා කියන්නේ ලෝකයේ දිනන්න නම් සන්තෝෂයෙන් ඉන්න ඕන. කෙනෙක් සන්තෝෂයෙන් ඉන්න පුළුවන්කමක් තියෙනවා ඒ තමයි ඒ තනත්තා තමන්ගේ ලෝකයේ දිනලා තියෙන්නේ. එහෙනම් ලෝකයේ දිනන එකම ක්‍රමය තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය. ඒ අභ්‍යන්තරගතව තියෙන තමන්ගේ කියලා ගත්ත ලෝකය. ඒකට තමන්ගෙන් පිට කියලා ලෝකයක් අපිට තියෙනවා. ඒක තුල කියන ලෞකිකත්වය සහ රටේ දියුණුව පිළිබඳව අපි ධර්මයේ භාවිතා කරන්නේ කොහොමද කියන එක පිළිබඳවත් මේකදී අපි යම් යම් අවස්ථාවල අවධානය යොමු කරනවා ධර්මානුකූලව කොහොමද සමාජය සකස් වෙන්නේ කියලා. හරි ඉස්සෙල්ලා කියපු කාරණාවටම සම්බන්ධයි. අපි කොහොම හරි උත්සාහ කරන්න ඕනේ බෞද්ධයෝ ඒක රාශී වෙලා තමන්ගේ ගුණ වර්ධනය කරගන්න ගම රට ධාර්මිකකරණය කරගන්න ඒක යම් කාලයකදී සිද්ධ විය යුත්තේ නැත්නම් මේ රට දිනු කරන්න කවමදාක්වත් බෑ කියන මොන යම් ක්‍රමයකින් හරි මේ සඳහා උත්සාහ කරන්න ඕනේ සියලු දෙනා තම තමන්ගේ දියුණුව ඇති කරගෙන ඒ ක්‍රමවේද පාවිච්චි කරලා අපි ලෝදෙන්න බුදුමගද කියන ඒවා භාවිතා කරලා තමන්ගේ පක්ෂවලට ගිහිල්ලා තමන්ගේ නායකයින්ට තමන්ගේ මිනිස්සුන්ට කියලා දෙන්න මේක නේද මෙන්න මේ විදිහට හැසිරෙන්න බලකරන්න. ඉතින් ඒ වගේ ලෝකය දිනන්න අවශ්‍ය කරන වැඩපිළිවෙලක් ගැනයි සාකච්ඡා කරන්නේ. හැබැයි ඒක ධර්ම කරුණු ගොඩාක් කතා කරන එකක් නෙවෙයි. මග පෙන්වන වැඩසටහන. දැන් අපි කිව්වොත් එහෙනම් මෛත්‍රී භාවනාව සම්පූර්ණ කියලා දෙන්නේ නැහැ. ඔන්න ඔය අවස්ථාවේදී මෛත්‍රිය වඩන්න. මේ අවස්ථාවේදී ආනාපාන සතිය වඩන්න. මෙහෙම මෙහෙමයි ඉදිරියට යන්නේ කියන මඟ පෙන්වීමක් කරන වැඩසටහන. එතකොට අපි සමහරවිට සති ආකාරයෙන්ද මේ වැඩසටහනක් ප්‍රයත්නක වන්නේ එහෙම නැත්නම් වෙනත් ආකාරයකට ප්‍රයත්නක වන්නේ සති ආකාරයෙන් නෙවෙයි ඒකේ සජීවී වැඩසටහන තියෙන හැමදාස්ෙන් දවසෙම ඒ වගේම යම් මාතෘකා ඇතුලෙන් යම් මාතෘකාවක් අරගෙන සතියකට නෙවෙයි මේ මාතෘකාව තුල අපේ වර්ධනය ඇති කරන්න අවශ්‍ය කරන වැඩ පිළිවෙල ඒ තැන්වලදී මානසික වෙනස සිද්ධ වෙන්නේ කොහොමද? දැන් අපි අසුබය ගැන කතා කරන්න දුන්නොත් ඒ වැඩසටහනේදී අසුබය සම්පූර්ණ වැඩසටහන කතා කරන්නේ පරණ දෙකෙන් පරණ අපි කියපු දේශනා වලින් ඒ ධර්ම කරුණු හොයාගන්න. හැබැයි හොයාගෙන හරි දැන් ඔන්න මෙන්න මේ පියවරදී මෙන්න මේ තත්ත්වෙට ගිහිලා තියෙන්න ඕනේ. මේ තත්ත්වෙදී මේකට ගිහිලා තියෙන්න ඕනේ. මේ තත්ත්වෙදී මේකට ගිහිලා තියෙන්න ඕනේ කියන එක තමයි සාකච්ඡා කරන්නේ. ඒක එතකොට සමහරට දින එක දිනයක් වෙන්නත් පුළුවන්, දින 3-4ක් වෙන්නත් පුළුවන්. ඊට වැඩි කාලයක් වෙන්නත් පුළුවන්. ඒ අරමුණට ළඟා වීම සඳහා එකම කරුණ වැඩිපුර සාකච්ඡා කරනවා. එහෙමයි සර්. සදහවතුනි අද දවසේ ප්‍රතිවේක්ෂා වැඩසටහනේ 46 වන සතියේ සජීවී කතිකාවත වෙනුවෙන් අපිට යොමු කර තිබෙන ගැටලුවක් පිළිබඳවයි අපි දැන් කතා කරන්නට මේ සූදානම් වන්නේ. දේවාසිකව දින 7ක් හෝ 10ක් ඔබ වහන්සේ සිදු කරන භාවනා කමටහන්ගෙන භාවනා කිරීමට කුමන අවස්ථාවක් තිබෙනවාද කියලා අපි විමසා තිබෙනවා. කැනඩාවේ අසන්නයක් විසින් වත්සත් පිනුමට තමයි මේ ගැටලුව අපට යොමු කර තිබෙන්නේ. ඒ සඳහා අපි පිළිතුරක් ලබා දෙමු ස්වාමීනි. ඔව් අපේ දින 5 වැඩසටහන් 7 වැඩසටහන් තමයි දැනට ක්‍රියාත්මක කරන තිබුණේ. දින 10 එක් වැඩසටහනක් මත මට හැටියට සිද්ධ කරා. හැබැයි ඒක නෙල්බන් නුවර ඔස්ට්‍රේලියාවේ. අත් මේ දිනවල නම් මේ වැඩසටහන් පොඩ්ඩක් අපි නවත්තලා තියෙනවා හිතලම නමුත් ඉදිරියේදී දෙසැම්බර් මාසයේ විතර වගේ වෙනකොට ඒ වැඩසටහන් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙම අවස්ථාවක් තියෙනවා. එතකොට අපිට මාධ්‍ය හරහා ඒවා දැනුම් දෙන්න පුළුවන්කම තියෙනවා. මේ දිනවල ඇත්තටම මිනිසුන් අපි වැඩිපුර දෙන නිවැරදිව තමන්ගේ රට නිවැරදි කරගන්නේ කොහොමද කියන එක ගැන සාකච්ඡා කරන්න වැඩි කාලයක් යොමු කරමින් තියෙනවා. එහෙමයි සොන්දස්. ඒ වගේම තමයි තවත් ගැටලුවක් අප වෙත යොමු කර තිබෙනවා. Facebook කෙනෙකුට තමයි මේ ගැටලුව අප ප්‍රතිවා තිබෙන්නේ. ඔබ වහන්සේගේ ධර්ම දේශනා නොකඩ වාසමි. ඒවා තුළ ඇති බොහෝ කරුණු මගේ ජීවිතය තුළින් අත්දැක ඇත. පුංචි කාලයේ පටන් මේ ගතිගුණ තිබුණද මට භාවනාවෙන් වර්ධනයක් ඇති නොවේ. විනාඩි 30කට වැඩි භාවනා කිරීමට අපහසුයි. මේ සඳහා උපදේශයක් ලබා දෙන්න කියා අපට ගැටලුවක් යොමු කර තිබෙනවා. ඒ ගැටලුව සඳහා අපි පිළිතුරක් ලබා දෙමු. ශ්‍රවණාංශ ඔව් සමහර අය ඇත්තටමත් මටත් කියලා තියෙනවා මේ කතා කරන විදිහට මම ක්‍රමානුකූල බවක් ගැන කතා කරනවා නම් වීරිය ගැන කතා කරනවා නම් ඉවසීම ගැන කතා කරනවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට සමහර අය මට කියලා තියෙනවා මගේ ළඟ ඒ ඔය කියන ගතිගුණ තියෙනවා මට හරි සන්තෝෂයි වෙනවා මෙහෙම මේ ඒ ධර්ම දේශනා අහද්දි ප්‍රායෝගිකව ඒවැය කරන්න ඕන දේවල් ගැන කතා කරද්දි මට සතුටක් කියලා තියෙනවා මොකද මගේ ළඟ මේ ගතිගුණයන් තියෙනවා කියලා. ඒතර මේ තියෙන ගැටලු ඒ ගතිගුණයන් තියේ තිබේ නම් හිත සාන්ත වෙන්න ඕන හිත සුවපත් වෙන්න ඕන නමුත් මේ තියෙන භාවනාව පිළිබඳව මට ගැටලුවක් තියෙනවා කියලා හැබැයි ඔගේ තියෙනවා විනාඩි 30ක විතර කාලයක් භාවනා කරන්න පුළුවන් කියලා. විනාඩි 30 හරියටම කරන්න පුළුවන්කම තියෙනවා. ඒක ලොකු ප්‍රවණතාවයක්. හුඟක් වෙලාවට හුඟ අපේ භාවනාවට බාධා වෙන වෙනත් සියුම් ගැටලු තියෙන්න පුළුවන්. සියුම් ගැටලු තමයි සමහරවිට ආලෝකමය තත්ත්වයක් එක්තරයක් ඇති වෙලා ඒක නැති වෙලා යන්නේ. එහෙම නැත්නම් ඒ සඳහා තියෙන දැන් සියලු පිළිවෙත් රකින්න කෙනෙකුට භාවනාව පිළිබඳව තියෙන දැඩි ඉතා දැඩි කැමැත්තක් උපදිනවා කියනවා. එතකොට මේ දැඩි කැමැත්ත නොසන්සුන්භාවයට හේතු වෙනවා. ඒ කියන්නේ අධික වීරයක් උපදින සමහරවිට හොඳ පිළිවෙත් වලින් නැට අධික වීරයක් උපදිනවා. ඒ වීරිය නොසන්සුන්කමට හේතු වෙනවා. ඒකින්ද අන්න ඒ වගේ දේවල් තියෙන්න පුළුවන්. පුළුවන් නම් ගුරු උපදේශක් ඇති කරගන්න හොයාගන්න පුළුවන් නම් ගුරුවරයෙක්ගෙන් පෞද්ගලික උපදේශ ගන්න බලන්න. එහෙම නැත්නම් භාවනා කමටහනක් හරියටම අහලා ඒ පිළිබඳව තියෙන කලබලය අයින් කරගෙන නිදහසේ කියලා හිතාගෙන සුවසේ කියලා හිතාගෙන හිමින් මම මේක කරනවා කියලා හිතාගෙන හොඳ eh, නිදහස් තැනක් හොයාගෙන කිසි හදිස්සියක් නැතුව ශරීරය හොඳට පිරිසිදු කරගෙන තමන් කැමති ආහාරයක් අරගෙන ගොඩාක් නෙවෙයි eh, ඊළඟට කරපු පින් දහම් මතක් කරගෙන තමන්ගේ ගුණවන්ත ජීවිතය මතක් කරගෙන කොහේ නිදහසේ ඉන්න ටිකක් වෙලා හරි එහෙම නිදහසක් භුක්ති විඳින්න බෑ කවුරු මහත්තයා හරි යහපත් ජීවිතයක් ගත කරන්නේ නැති කෙනෙකුට එහෙම නිදහසක් භුක්ති විඳින්න බෑ. මම කියන මේ නිදහස භුක්ති විඳින්න පුළුවන් කී දෙනෙක්ගෙන් කී දෙනාටද? ලෝකේ ජීවත් වෙන අයගෙන් කොච්චර අඩු පිරිසකටද මේ නිදහස භුක්ති විඳින්න පුළුවන්කම තියෙන්නේ. නිවැරදි ජීවිතයක් ගත කිරීමේ තියෙන වටිනාකම දන්න මිනිස්සු දිවිහිමියෙන් මේ නිවැරදි ජීවිතය ආරක්ෂා කරන්නේ නිකන් හිතන්න මම අර කියපු දේ ආයසරයක් පැත්තකටලා ඉඳගෙන හොඳට පිරිසිදු වෙලා කැමති ආහාරයක් අරගෙන විවේක තැනක ඉතා සුවසේ මම කරපු දේවල් ගැන හිතලා ඔහේ නිදහසේ අතුලාන්ත චෝදනාවක් නැතුව නිදහසේ වාසය කරන්න පුළුවන්කම ඇති කරගන්න පුළුවන් මේ අයට මේක කරන්න පුළුවන්. එතකොට මේක කරන්න ඒ නිදහසත් එක්ක තමන්ගේ සමාධිය බොහෝ වශයෙන් වර්ධනය වෙනවා. එමය අපි ඊළඟ චක්‍රයට යමු. අනිත්‍ය දුක්ඛ අනාත්ම අනුව මෙනෙහි කළ විට මේ සෑම දෙයක්ම මායාවක් රැවටීමක් සේ දැනෙනවා. අප ළඟින්ම සිටින අය රසකල දේවල්ද අපිව සංසාරයට ගැට ගැසීමට සෑදුණු බොරු ගොඩක්සේ දැනෙනවා. දරුවන් ස්වාමියා පවුලේ අනිත් අය ඉතා කෙටි කාලයකට මුණ ගැසුණු සෑම විටම මගේ බලාපොරොත්තුව කඩ කරන පිරිසක්සේ දැනෙන අතර මේ මානසිකාර්ය වැඩිීමේදී මෙසේ විය යුතුද නැතිනම් කාර්නිකව මා නිවැරදි කරන්න ස්වාමීන් වහන්සේ කියා විමසා තිබෙනවා මේ සඳහා අපි පිළිතුරක් ලබා දෙනවා අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණයන් වර්ධනය කරලා විශේෂයෙන් අනාත්ම ලක්ෂණය වර්ධනය කරනකොට අපිට දැනෙන ප්‍රබලම අදහස තමයි මට ඕන හැටියට මේ දේවල් කියන්නට බෑ කියන එකත් හැම වෙලෙම වෙනස් වෙනවා කියන එකත්. එතකොට මේක හරිම ලස්සන මේ විදර්ශනාවකට හේතුවක් වෙන විදර්ශනාවත් එක්ක එන අදහසක්. ඒ මොකද විදර්ශනාවත් එක්ක එන අදහසක් කියලා කියන්නේ දැන් මේක මේ මේ මේ වචනය හරි වටනවා මොකද්ද මගේ බලාපොරොත්තු කඩන පිරිසක් මගේ බලාපොරොත්තු කඩන පිරිසක් කියලා කියන්නේ මේක තේරුම මේ තරහෙන් නෙවෙයි මේ මම දන්නා මේ මේ මේ ප්‍රශ්නේ එවපුවායත් එක්ක අපිට සාකච්ඡා කරන්න පුළුවන්කම තියෙනවා මේ ප්‍රශ්නේ එවපුවායත් එක්ක සාකච්ඡා කරන්න පුළුවන්කම තියෙනවා කියයි දැන් හුඟක් අය කියන්නේ මේ කට්ටිය මගේ බලාපොරොත්තු කඩනයි මේ කට්ටිය මගේ බලාපොරොත්තු කඩනයි කියලා තරහෙන්නේ මේ විදර්ශනාවත් එක්ක අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණත් එක්ක එන්නේ තරහක් නෙවෙයි ඔය අවබෝධයක්. හරි ඒ කියන්නේ මේ මගේ බලාපොරොත්තු කඩ කරන ස්වභාවයේ ඉන්නවා මේකත්. ඒ කවුරුත් නැහැ මේ ලෝකේ මගේ බලාපොරොත්තු කඩන්න නැති කෙනෙක් මේ ලෝකේ හොයාගන්න අපිට නැහැ. අන්න ඒක තමයි මේ දැනෙන්නේ. ඒකත් එක්ක ඇති වෙන කලකිරීම තමයි අපි ඉදිරියට යන කලකිරීම. ඒ හින්දා මේ මේ කලකිරීමට වෙනත් දැන් මගේ බලාපොරොත්තු කඩනවා මේ කට්ටිය කියලා වෙන අය කරන්නේ වෙන අය ඒකට ආදේශ කරගන්න බලනවා. දැන් මේ විදර්ශනාවත් එක්ක වෙන කිසි කෙනෙක් මේකට ආදේශ වෙන්නේ නැහැ. ආදේශ වෙන්නේ නැත්තේ මේ බලාපොරොත්තු කැඩීමක් නැති වෙන කවුරුවක්වත් මේ ලෝකේ ඇත්තේ නැති බව දන්න. මේ ජීවියා විතර නෙවෙයි අජීවී වස්තුන් පවා අපි බලාපොරොත්තු කරලා දානවා. ඒවා දිරලා යනවා. නැති වෙලා යනවා. එතන බලාපොරොත්තු කැඩීම කියන එක දැනෙච්ච ගමන් බලාපොරොත්තු ඇති වෙන්නේ නැහැ. එතන මේක හොඳ තත්ත්වයක්. මේකත් එක්ක වෛරී තත්ත්වයක් නැහැ, තරහ තත්ත්වයක් නැහැ, ගැටීමක් නැහැ. හොඳ විදර්ශනාවත් එක්ක මෙවැනි මානසිකත්වයක් නැති වෙන්න පුළුවන්. ඔබට බොහෝ ගැටලු ඇති. ඉතින් ඒ ගැටලු වලට අපි පිළිතුරු ලබා දෙන්නටත් සූදානම්. ඔබේ ගැටලු අප වෙත යොමු කරන්න අපේ ලිපිණය තමයි නිෂ්පාදක ප්‍රතිවේක්ෂා වැඩසටහන බෞද්ධ රූපවාහිනී නාලිකාව ආර්.ජී. සේනානායක මවත කොළඹ 7 අපේ ලිපිණයට ඔබේ ගැටලු යොමු කරන්න අපි සූදානම් ඔබේ ගැටලු වලට පිළිතුරු ලබා දෙන්නට. ඒ වගේම තමයි කෙටිපණිවිඩ මාර්ගයෙන් ඔබට අපට සැට යොමු කරන්නට පුළුවන් දුරකථන අංකය 077 499 84 දුරකථන අංකයට ඔබේ ගැටලු යොමු කරන්නට පුළුවන්. ඒ වගේම කල්‍යාණ මිත්‍ර සංගමයේ Facebook පිටුමත ඔබේ ගැටලු යොමු කරන්නට පුළුවන්. ඉතින් ඔබ යොමු කරන ගැටලු වලට අපි මෙලෙසින් පිළිතුරු ලබා දෙන්නේ. ඉතින් තවත් එවැනි වූ පොදු ගැටලුවක් තමයි මේක. බෞද්ධ රූපවාහිනී නාලිකාවේ පහුගිය දින කිහිපෙම මේ ප්‍රචාරය වුණා හෝරා හතක ධර්ම දේශනාවක් පිළිබඳව අපේ ස්වාමීන් වහන්සේ මේ හෝරා හතේ ධර්ම දේශනාව මොකක්ද මොනියම් දෙයක් අරමුණු කරගෙනද මේ හෝරා හතේ ධර්ම දේශනාව පැවැත්වෙන්නේ ඒ සඳහා අපි පිළිතුරක් ලබා දෙමු අපේ ශ්‍රද්ධාවති පිළිසතන්. ඒකම කිතින් මතක් කරනවා නම් මම හිතන්නේ මේ ගැප් වල තිබුණේ අපි ඊයේ පොය දවසේ සාකච්ඡා කරා එහෙනම් ඒක කෙටියෙන් මම මතක් කරනවා පන්සිල් කැඩෙන මට්ටමක තියෙන සිත් තියෙනවා ඒ කියන්නේ රැකගන්න උත්සාහ තිබ්බට ඒ පංචශීල රැකවත් රැකගන්න පුළුවන්කමක් නැහැ. සීලේවත්වත් රැකගන්න පුළුවන්කමක් නැති තත්වයක තියෙන දුර්වල සිතක් කොහොමද කෙනෙක් සෝවාන් මාර්ගඵලය නැත්නම් සෝවාන් මාර්ගසිත උපදින තත්වය දක්වා ප්‍රායෝගිකව වර්ධනය කරන්නේ. ඒ දක්වා යන ඒක ලස්සන පාරක් කවින මහත්තයා. පටන් ගත්ත තැන ඉඳන් සන්තෝෂයේ උපදින පාරක් ඒක. අපි ලෞකික ජීවිතයේ පීඩිතව හොයන සන්තෝෂය වගේ එකක් නෙවෙයි. එතකොට ඒවැනි සන්තෝෂයක් උත්පාදනය වෙද්දී යම්කිසි කෙනෙකුට ඒ එවැනි මාර්ගයක යද්දී ඒ මානසික తත්වය නිසා උපදින ඒ මානසිකත්වයේ උපදවා ගන්න සැටි සහ ඒ මානසිකත්වය ඇති කරගෙන ජීවත් වෙන කෙනෙකුට තියෙන සුවදායක తත්වය මේ ධර්ම කරුණු ඇසුරෙන් උනාට ප්‍රායෝගිකව කොයි වගේ මානසික තත්ත්වයක්ද එතනතර මේ තැන මේ කාලෙදි කොහොමද වෙන්නේ මේ කාලෙදි මොන වගේ මානසිකත්වයකද ජීවත් වෙන්නේ ඊට පස්සේ මොන වගේ මානසිකත්වයකද ජීවත් වෙන්නේ කියලා මේ ලෝකයේ අතහැරෙනකොට ටික ටික සෝවාන් මාර්ගසිත දක්වා යනකොට ලෝකේ අතහැරෙනවා. ඒ ලෝකේ අතහැරෙනකොට ඒ සුවිශේෂී විදර්ශනාවත් එක්ක තමන්ගේ සිතපත් වෙන ප්‍රායෝගික தත්ත්වය පිළිබඳවයි මේ පැය 7ක් තිස්සේ මේ විසුද්ධි හත සම්පාදනය වෙනකොට කොයි වගේ සුවදායක තත්ත්වයක්ද තියෙන්නේ කියලා සාකච්ඡා කරන්නේ. ඉතින් හන්දාවේ 4 ඉඳන් රෑ 11 වෙනකන් මම හිතන්නේ සියලු ප්‍රත්‍යපාසකම් සකස් කරලා තියෙනවා මේ නාවක්කුලියේ සකස් වෙන උතුර දකුණ යා කෙරෙන ඒ චෛත්‍යරාජයන් වහන්සේගේ පොත් පැනදවීම දක්වා සංවර්ධනය කිරීමට අවශ්‍ය කරන අනුග්‍රහය දක්වන්නටයි අපි මේ ධර්ම දේශනාව සිදු කරන්නේ. යා හැකි මග කෙටියෙන් කියනවා නම් නාත්තණ්ඩිය කියන තැන හොයාගන්න පුළුවන් ඕන කියලා මේගම පැත්තෙන් කොච්චි කඩේ පැත්තෙන් නාත්තණ්ඩියට ගිහිල්ලා නාත්තණ්ඩියෙන් උඩුබද්දාවට ගිහිල්ලා උඩුබද්දාවෙන් මාදම්පේ පාරේ යන්න ඕනේ. එතකොට තමයි මේ ස්ථානය ඒ ස්ථානයේ තමයි මේ යාපනයේ චෛත්‍ය සකස් ස්වේච්ඡාවෙන් බාරගෙන සකස් කරන්න ලොකු වෙහසක් දරපු ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ අලංකුළුමේ ප්‍රේමසිරි ස්වාමීන් වහන්සේ වැඩ ඉන්න තැන අපි තෝරගත්තේ ඒකයි. තෙනු ස්වාමීන් වහන්සේ අපි උතුරු ප්‍රදේශයට ගියාට පස්සේ අපිට තියෙන්නේ පන්සල් දෙකක් නැත්නම් තුනක්. ඇතින්ම නාවක්කොලිය විහාරස්ථානයේට අපි බෞද්ධ නාලිකාවෙන් ධර්ම දේශනාවන් දෙකක් පමණ පටිගත කරන්නට ගියා. ඉතින් ඇත්තටම ඒ යන අවස්ථාවේ ඒ චෛත්‍යරාජන් වහන්සේ ත්‍රිවිධ හමුදාවේ අපේ නිරදරුවන්ගේ ඒ ආධාරයෙන් යුතුව ඉදිරියෙන් පවතිනවා. ඉතින් අපි ආරාධනා කරනවා ඔබට මේ නාවක්කොළිය සමිති සමන විහාරස්ථානයේ ඉදිකරන චෛත්‍යරාජනන් වහන්සේට ඔබටත් දායක වන්නට පුළුවන්. අපේ ස්වාමීන් වහන්සේ මේ සඳහා දායක වන සදැහැති පිරිස දායක විය යුතු ආකාරය පිළිබඳව කොහොමද මේ සඳහා දායක වන්නේ? ඒ සඳහා ඔව් අපේ පොදු දුරකථන අංකයට අමතුමක් දුන්නොත් මොකද මම සාකච්ඡා කරනකොට ඉගෙනුම් අංක මම හිතන්නේ අපි පොදුවේ කතා කරන එක හොඳ නැහැ කියලායි. අපේ පොදු දුරකථන අංකය 077 499 84 84 කියන දුරකථන අංකයට අමතුමක් ලබා දීලා ඒ පිළිබඳ විස්තර දැනගන්න පුළුවන්. ඒ ගිණුම් අංක ලබා ගන්න පුළුවන්. නාවක්කුලි විහාරස්ථානයේ මූලික කරගෙන තමයි මේ මේ ගිණුම් කටයුතු කෙරෙන්නේ. ඒ ඉදිකිරීම ටික කරන්නේ. මේ වෙනකොටත් ගෞරවනීය ස්වාමීන් වහන්සේලා ඒ දායක පිරිස් ඒ ස්ථානයේ gadol උඩට දෙමින් බදා වනමින් මේ චෛත්‍ය කඩකට නිවාස කරනවා. අපේ සංහස දැන් ප්‍රතිවේක්ෂා වැඩසටහනේ අපි සති 45ක් පුරාවට කතා කරා විවිධ මාතෘකාවන් ගැන. ඉතින් අපේ ප්‍රතිවික්ෂ වැඩසටහන් අරබන ශ්‍රවණය කරන බොහෝ දෙනාට දැන් හිතෙන්නට පුළුවන් ඇත්තටම මගේ ජීවිතය දැන් නිවැරදිව වෙනස ඇවිල්ලාද මට මගේ ජීවිතය දැන් නිවැරදි ආකාරයට වෙනස් වෙලාද ඉතින් අපි සෝනස් ඇත්තටම ඒ ප්‍රතිවික්ෂ වැඩසටහන ශ්‍රවණය කරලා පිරිසට ඔවුන්ගේ ජීවිතය ඇත්තටම නිවැරදි කරගන්නට ඒ වැඩසටහන තුළින් ඒ අවවාද උපදේශ පිළිපැදා නම් හැකිවනවා නේද ස්වාමීනි පැහැදිලිවම එහෙමයි මම අපි ඒක සාකච්ඡා මට්ටමින් මේ මාතෘකා ටික පෙළ ගැස්සුවෙත් මොකද නිවන් මාර්ග දේශනා මාලාව අපි බොහොම කියන්නේ හැම පැත්තටම විසිරෙන නමුත් ධර්ම කරුණු ගොඩාක් තියෙන එකක් ඊට පස්සේ සති 46ක් තිස්සේ ඒ එක ධර්ම කරුණක් අරගෙන සතියකට එකක් ගන්න තමයි ඒක විකාශනය කරේ ඒ ටික ඇත්තටම නැවත නැවත නැවත නැවත නැවත නැවත යම්කිසි කෙනෙක් පිළිපදිනවා නම් අවශ්‍ය කරන ඔය සෝවාන් මාර්ගසිත දක්වාම අවශ්‍ය කරන සියලු ධර්ම කරුණු ඉතාමත්ම මන්ද මට තේරෙන හැටියට කෙනෙකුට ලොකු මානසික වෙනසක් ඇති කරගන්න අවශ්‍ය කරන මඟ පෙන්වීමක් අපි ඒක सिद्ध කරා කියලා අපිට නොබියව කියන්න පුළුවන්කම තියෙනවා. ඒකද මේක නැවත නැවත නැවත නැවත තමන් පරිහරණය කරන්න යම් කිසි ඊළඟ ධර්ම දේශනා මාලාව මේකටමයි රුකුලක් වෙන්නේ. මේකටමයි රුකුලක් වෙන්නේ. ඒක කරගෙන යද්දි තේරෙවි අපි ඇත්තටම අපිට අවශ්‍ය කරන්නේ සියලු බෞද්ධයෝ තණ්හාව අයින් කරගැනීමේ අරමුණෙන් ජීවත් වෙන පිරිසක් බවට පත් කරන්න. සියලු බෞද්ධ තප බෞද්ධයෙක් නම් තණ්හාව අයින් කරන්න ඕනේ කියන අරමුණ තියෙන පිරිසක් බවට පත් කරන්නටයි ඉදිරියේදී අපි කටයුතු කරන්නේ ඊළඟ දේශනාවල. එහෙමයි සර්. තවත් ගැටලුවක් වෙත අපි මෙලසින් අවධානය යොමු කරන්නයි අපේ ස්වාමීන් වහන්සේ සූදානම් වෙන්නේ. මම පිළිපෙත් මාර්ගයේ බොහෝ කාලයක් කටයුතු කරමින් සිටිනවා. සමහර කාලවල වලදී තරහක් එන්නේ නැහැ. නමුත් සියුම් වශයෙන් හෝ නැවත ඇතිවනවා විතක වර්ධනය වන අවස්ථාද තිබෙනවා කෙලෙස් යටපත් වීමත් නැවත ඇති නොවන තත්වයට පත්වීමත් වෙන්කොට හඳුනා ගැනීමට ක්‍රමවේදයක් තිබෙනවාද ස්වාමීන් වහන්සේ කියලා අපි විමසනවා අපි ඒ සඳහා පිළිතුරක් ලබා දෙනවා ඔව් මම හිතන්නේ ගොඩක් දෙනෙකුට තියෙන ගැටලුවක් තමයි මේ හොඳටම යටපත් වෙලා තියෙන හැම දෙයක්ම ආය සියුම් වශයෙන් එනවා ආය කදින් එනවා කෙලස් ධර්මයන් ආය කාලයක් නැතරම නෑ වගේ තියෙනවා. එතකොට දැන් මේ අහන්නේ කෙලස් යටපත් වීම සහ නැවත එන්නෙම නැති තත්ත්වයටපත් වීම කියන එක වෙන්කොට හඳුනා ගන්න පුළුවන්ද? දැන් හිතාගෙන ඉන්නවා මගේ කෙලස් යට මගේ කෙලස් නැති වෙලා කියලා. බලනකොට මේන් ආය ඇවිල්ලා. එහෙනම් තිබිලා තියෙන්නේ යටපත් වෙලා. ඉතින් මේ වෙන්කොට හඳුනා ගැනීම කියන එක පැහැදිලිවම අපි උදාහරණයකින් කිව්වොත් එහෙම අවබෝධය තුලින් අයින් වෙන්න ඕනේ. දැන් තරහ යටපත් වෙනවා මෛත්‍රිය තුලින්. මෛත්‍රිය වර්ධනය කරනවා වර්ධනය කරනවා වර්ධනය කරගෙන ඉන්න තාක්කල් තරහ යටපත් වෙනවා. අපි පුද්ගලයෙක් කෙරෙහි තියෙන තරහ කියලා පුද්ගලයෙක් කෙරෙහි මට තරහක්. ඒ හින්දා මේ පුද්ගලයා කෙරෙහි තියෙන තරහ මෛත්‍රිය තුලින් මම යටපත් කරගන්නවා පුද්ගලයාටම මෛත්‍රී කරලා. එතකොට එතන තියෙන්නේ යටපත් වෙනවා. හොඳයි කොමිත් මහත්තයා යම් කිසි කෙනෙක් තේරුම් ගන්නවා පුද්ගලයෙක් කියලා ගන්න කෙනෙක් නැහැ කියලා. හරිද? යම් කිසි කෙනෙක් අවබෝධ කරගත්තොත් පුද්ගලයෙක් කියලා ගන්න දෙයක් නැහැ. අනාත්ම සංඥා වර්ධනය කරන කෙනෙකුට පුද්ගලයෙක් කියලා ගන්න දෙයක් නැහැ කියලා වැටහෙනවා. ඒක මේ දැනගෙන ඒ දැන් අනාත්ම සංඥාව තුළින් දැනගෙනත් යටපත් වෙනවා ඉස්සෙල්ලා. හැබැයි තමන්ගේ තුළින් පංචපාදානස්කන්ධය පිරික්සලා හරියටම තේරුම් ගත්තොත් එහෙම මේක මේ කෙනෙක්ගේ සිතුවිලි එයාටවත් අයිති නැහැ කියලා. කෙනෙක්ගේ සිතුවිලි යාටවත් අයිති නැහැ කියලා තේරුම් ගත්තොත් ඒවා හේතු නිසා සකස් වෙන ඒවා කියලා තේරුම් ගත්තොත් අන්නේ තේරුම් ගත්ත කෙනාට තව කෙනෙකුට තරහ ගිලා ඉන්නවා දැක්කට මෙහෙන් ඒක යාට අදාළ නැහැ හරියට මම හැමදාම කියන්නේ කාගේ හරි මූණේ තුවාලයක් ඇවිල්ලා තියෙනවා දැකලා අපිට තරහ යනවා දැයි මූණේ තුවාලයක් දාගත්තේ කියලා එන්නේ නැහැ ඇයි ඒක යා කරගත්ත දෙයක් නෙවෙයි කෙනෙක්ගේ තුල ඇතිවන සිතුවිලි වල අයිතිය යාටවත් නැහැ කියන එක තමන්ගේ තුලින් ප්‍රත්‍යක්ෂව දැනගත්තොත් අර තරහ එන්නේ නැති ස්වභාවයකටමපත් වෙනවා තරහ එන ස්වභාවයම නැති වෙලා යනවා. ඉතින් අන්නේ තරහ එන ස්වභාවයම නැති වෙලා ගියා කියන්නේ යාළු උඩරින්ම නිදහසකට. එහෙනම් නැති උනේ ඇයි කියලා එයා දන්නවා. ප්‍රත්‍යක්ෂ ප්‍රත්‍යක්ෂ වශයෙන්ම නැති වෙනවා කියලා කියන්නේ නැති වෙච්ච ක්‍රමය දන්නවා. යටපත් වුණා කියන්නේ නැති වෙච්ච ක්‍රමය දන්නේ නැහැ. අරිට අර කුසලයට අකුසලයට ප්‍රතිවිරුද්ධ කුසලයේ වර්ධනය වෙලා තමයි යටපත් වෙන්නේ. නමුත් අවිද්‍යාව අයින් වෙලා තමයි නැති වෙන්නේ. හරිද? ඒකට අවිද්‍යාව වයින් වුණාම නොදැනගෙන අවිද්‍යාව වයින් වෙන්න විදිහක් නැහැ. එයා අනිවාර්යෙන් දන්නවා මේක අවබෝධය තුලින් ඇති වෙනකොට අනිවාර්යෙන් දන්නවා මේක නැවත උපදින්නේ නැහැ කියලා. ඒකින්ද යටපත් වෙලා තියෙනකොට කිසිම ආසාවක් ඇති වෙන්නේ නැතුව තිබ්බ පමණින් ඒ ආසාව අයින් වුණ ක්‍රමවේදය Tamanට වැටහෙන්නේ නැත්තම්. කොච්චර මට ඔක කියන්න තියෙන මේ හරිය ලස්සන කතන්දරයක් නේ. එක සමත භාවනාවක් වර්ධනය කරන ගොඩක් වර්ධනය කළා මට එක්කෙනෙක්ව මේ ඇත්තටම දීර්ඝ සාකච්ඡාවකින් කිව්වා මේ භාවනාව වර්ධනය කරලා ඊට පස්සේ මයි කෙලස් නැති වෙලා ගියා. අඩුම ගානේ හම්බුනේ සීන් ටිකක් දැක්කවක්වත් මට ආසාවක් හිතෙන්නේ නැහැ. මතක ලොකු තර්කයක් කරා ඒක තමයි ක්‍රමය කියලා. ඉතින් මං කිව්වා කවදා හරි දැනේවි. හරිද ඔය භාවනාව නවත්තලා ටික දවසක් ඉන්නකොට අවබෝධය ඇති වුණා නම් භාවනාව නවත්තලා ටික දවසක් ඉන්නකොට හය උපදින්නේ නැහැ. භාවනාව නවත්තලා ටික දවසක් ඉන්නකොට උපදින්නේ යටපත් වීමක් හින්දා. එහෙනම් මෙච්චරයි මට කියන්න තියෙන්නේ. අවබෝධයෙන් යට අවබෝධයෙන් නැති වුණා නම් අවබෝධ වෙච්ච ක්‍රමය නැති වෙච්ච ක්‍රමය තමයි දන්නේ. එහෙනම් නැති වෙච්ච ක්‍රමය දන්නේ නැත්නම් නැවත ගොඩ ගැහෙන ක්‍රමය දන්නේ ගොඩ ගැහෙන්න පුළුවන්. Taman දන්නේම නැතුව නැති වුණා නම් Taman දන්නේම නැතුව ගොඩ ගැහෙන්න පුළුවන් බෑද? ඒකද අසහියෙන් නැතිවීමක් නෑ. සමතයෙන් යටපත් වීමක් තියෙනවා. වෙනත් විදර්ශනායනොත් යටපත් වීමක් තියෙනවා. හැබැයි ස්ථිර වශයෙන් නැති වුණා නම් නැතුනේ නැතුනේ කොහොමද කියන එක Tamanට විස්තර කරන්න පුළුවන්කම තියෙනවා. සදහතුනේ අපි අද දවසේ ප්‍රතිවේක්ෂ වැඩසටහනේ සජීව වැඩසටහනේ නබෝවිලිමින් කියන අවසාන ප්‍රශ්නය වෙතයි මෙලෙසින් යොමුවන්නට සූදානම් වෙන්නේ. දැනට මගේ අතින් කිසිදු වරදක් සිදු නොවනවා. නමුත් අතීතයේ පංචදොස්චරිතයේදී තිබෙනවා ධාර්මිකව ලැබූ ධනෙ නොමැති නම් සාංගික දානයක් හෝ දීමට නොහැකි බව අසා ඇත්තෙමි. බොහෝ පින්දහම් කළද පසුතැවිලි වනවා මෙම පීඩාවෙන් මිදෙන්නට කුමන හෝ ක්‍රමවේදයක් ඇතනම් ඊතා කරුණාවෙන් පහදා දෙන්න ස්වාමීන් වහන්සේගේ අපෙන් ලිපියක් මාර්ගයෙන් සදහවතෙක් විසින් විමසා තිබෙනවා. අපි මේ සඳහා පිළිතුරක් ලබා දෙන්න සම්මාස. මම හිතන්නේ බොහෝම ප්‍රායෝගික ගැටලු මේ නේද මම හිතන්නේ ඊළඟ බ්‍රහස්පතින්දා දවසත් අපිට ලෝදිනන බුදුමඟ ධර්මදේශනාව තුළින් ලැබෙන ඕනම ගැටලුවකට උත්තර දෙන්නයි අපි සූදානමින් ඉන්නේ මෙතන ඉඳන් තියෙන සජීවී වැඩසටහන් වලදී ප්‍රායෝගික පැත්තෙන් දෙන්න වර්ධනය වෙන බව මේ ගැටලු වලින් අපිට පේනවා. මේ කියන්නේ පංච දුස්තරිතයේ එදිච්ච තරිතයක්. නමුත් දැන් කිසිම වැරද්දක් කරන්නේ නැහැ. නමුත් ගැලවෙන්න බෑ හිතෙන් කියලා මේ කියන්නේ. හිතෙන් ගැලවෙන්න බෑ පසුතැවිලි තියෙනවා කියලා කියන්නේ. මේ පසුතැවිලි අයින් කරගන්න ක්‍රමයක් තියෙනවද කියලා මේ අහන්නේ. ඊටාම අවංකව මේ කාරණාව මේ ලිපි ටික දීර්ඝ ලිපියක් තිබුණේ මේ හොඳයි. කොහොම නමුත් කමක් නැහැ. කළ යුතු තමන් නොයෙකුත් විදර්ශනා වඩමින් මේක අයින් කරගන්න උත්සාහ කරනකොට බොහොම අපහසු නම් ධර්මයේ තියෙන ආයති සංවරයේ පිහිටනවා කියලා කාරණාවක්. ආයති සංවරයේ පිහිටනවා කියලා කියන්නේ තමන්ගේ කරපු වැරද්ද නිවැරදිව විග්‍රහ කළ හැකි. හැබැයි නින්දා කරන අපහාස කරන කෙනෙකුට නෙවෙයි. ඒ කියන්නේ විඤ්ඤූහි පුද්ගලයෙකුට නුවණින් දකින විදර්ශනා මට්ටමක එකක් තියෙන විදර්ශනා මට්ටමක අවබෝධයක් තියෙන නිවැරදි පුද්ගලයෙක් හැම පාපොච්චාරණය කරන්න ඕනේ. හරි ඒකට කියනවා ආයති සංවරයේ පිළිපදිනවා කියලා විසුණු මහන්සලාට එහෙම කරන්න නීතියක්ම තියෙනවා වැරද්දක් වුණාම මොන භික්ෂු විනයේ ඒ සඳහා ඒ ඒ ඒ වගේ ක්‍රමවේදයක් තියෙන ඉතින් ගිහියත්තන්ට මේක කරන්න පුළුවන්. කරන්න ඕන ඉතාලම නිවැරදි කල්යාණ මිත්‍රයෙක් හොයාගෙන මම අතින් මේක රද්ද වුණා කියලා පාපොච්චාරණය කරලා එතන පොරොන්දු වෙන්න ඕනේ නැවත මම මේක කරන්නේ නැහැ කියලා. ඉතින් ඒකත් එක්ක නොකර සිටීමෙන් සහ බොහෝ පින් දහම් කිරීමෙන් මේ ප්‍රකාශයත් එක්ක බොහෝ පශ්චාත්තාපයන් අයින් වෙන්න හේතුවක් වෙනවා. ඉතින් ඒක තමයි අමාරුම නම් ඒ කියන්නේ ටිකක් දරුණු විදිහටම පශ්චාත්තාප වෙනවා නම් කරන්න ඕන. මොකද තව කාරණාවක් තියෙනවා. අනවශ්‍ය දේවල් වලට පශ්චාත්තාප වෙන්න පුළුවන්. දැන් ලොකු ගැටලුවක් නැති අවස්ථාවක පසුතැවිලි වෙන්න පුළුවන්. ඉතින් ඒකින්ද ඒවත් විසඳනවා කල්යාණ මිත්‍රෙත් එක්ක සාකච්ඡා කරොත් ඒකවරක මේ පොඩි සතෙකුට තමන්ගේ අතින් නොදැනුවත්ව පරාලයක් පැටලලා සතෙක් මැරිච්ච එකක් පිළිබඳව දීර්ඝ පශ්චාත්තාවයක් තිබ්බ කෙනෙක් හිටියද ඒක පැහැදිලි කරලා දුන්න ගමන් අද වෙනවා. එහෙනම් පශ්චාත්තාව තියාගෙන ඉන්න එපා. මේවා අයින් කරගන්න පුළුවන් නිවැරදි කල්යාණ මිත්‍රත් එක්ක සාකච්ඡා කරන්න. ඒක තමයි කරන්නේ හොඳම දේ. ස්වාමීන් වහන්සේ අද දවසේ අපට ලැබී ඇති කාලය මෙලෙසින් නිමවට පත්වනවා. ඒ වගේම ස්වාමීන් වහන්සේ ඉදිරි සතිය තුළ ඔබ වහන්සේ පවත්වන වැඩසටහන් පිළිබඳව ඕනෑම ස්ථානවල ඉදිරි සතිය තුළ වැඩසටහන් පවත්වන්න. මේ පිළිබඳව අපි අපේ ප්‍රේක්ෂක ශ්‍රාවක ශිල්පනා දැනුවත් කරමු. ඔව් අපි කලින් කතා කරපු මේ සෙනසුරාදා දවසේ කරන වැඩසටහන තමයි මූලිකව කරන වැඩසටහන. ඊට අමතරව අපි විශේෂ වැඩසටහන් යෙදලා නැහැ. නමුත් 24 වෙනි දා සෙනසුරාදා දවසේ අපි විශේෂ වැඩසටහනක් ගාල්ලේ කරාපිටියේ මම හිතන්නේ අපේ මේ වැඩසටහන් පිළිබඳ හැමදාම අංකනය ඉදිරිපත් කරන අපේ මේ වික්‍රමනායක මහත්මයා එතුමා මේ වැඩසටහන් ඔක්කොම ගණන් හදලා අපිට දෙනවා එතුමාගේ විහාරස්ථානයේ කරාපිටිය විහාරස්ථානයේ සිදු වෙන භාවනා වැඩසටහන හැබැයි මගේ සම්බන්ධතාවය ඇති වෙන තව ටික දවසක් යාවි අපේ පුරිසාමීන් වහන්සේලා විසින් ඒ ගෞරවනීය ස්වාමින් වහන්සේට සහ එතුමාට කරන ගෞරවයක් විදිහට මම මේ මතක් කරන්නේ 24 වෙනි සෙනසුරාදා පටන් මේ වැඩසටහන ආතවාරයක් ව්‍යාපෘත කරනවා. අද දවසේ ප්‍රතිවේක්ෂා සජීව වැඩසටහන වෙනුවෙන් නායකත්වය ගැන කටයුතු කරන මේ සදැහැති පිරිසක පුණ්‍යානුමෝදනාව සිදු කරන්නට ගෞරවනීය ස්වාමීන් වහන්සේට ඇරයුම් කරනවා. අද දවසේ ධර්ම දේශනාවේ දායකත්ව වශයෙන් සඳහන් කරලා තියෙන්නේ එංගලන්තයේ බිස්ටල් නගරයේ පදිංචි ප්‍රත්‍යක්ෂා නරබන පිරිසක් සහ ඔවුන්ගේ නෑදෑ හිතමිතුරන් පිරිසක් කියලා විතරයි. වෙනත් කිසියම්ම සඳහනක් සිදු කරලා නැහැ. වැඩි වෙලාවක් ධර්මය ශ්‍රවණය කරන අයට වැඩි වේලාවක් ධර්ම දානය පුණ්‍ය කර්ම සිද්ධ කරන්න ඕනේ කියලා තමන් වෙන් කරගත්ත ගුවන් කාලය තමන්ගේ නම් ගොත්වත් සඳහන් කරන්නේ නැති නැතිව කටයුතු කරන බොහෝ පිරිස් දැන් මේ වෙනකොට ප්‍රත්‍යක්ෂා වැඩසටහන සමග නිර්මාණය වෙමින් තියෙනවා අරාර්ථකාමීව කටයුතු කරනවා. ඉතින් නමුත් අපි මේ පිරිස වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා සුජීවත් වාසය කරන හැමදෙනාටම නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා. මේ පරිලෝකියත් අන්ට මේ පින් අනුමෝදන් වේවා. දෙපාර්ශ්වයටම උතුම් නිවනින් සැනසෙන්නට මේ සියලු පුණ්‍ය ශක්තියින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ වැඩසටහන සඳහා විශේෂයෙන් ප්‍රත්‍යක්ෂ වැඩසටහන සඳහා දීර්ඝ කාලයක් තිස්සේ අනුග්‍රහය දක්වන බෞද්ධ අමාත්‍යාලය එහි සභාපති අපේ බොරලන්දේ නායක ස්වාමීන් වහන්සේ ඒ වගේම ඒ වැඩසටහන අධ්‍යක්ෂක මහත්වරුන් ඒ වගේම අපේ සම්මානීය මහාචාර්ය ගරුතර මහත්මයා ඇතුළු ඒ සියලුම දෙනාගේ අනුග්‍රහයෙන්දයි අපිට මේ වැඩසටහන ඔබ අප හැමදෙනාටම මේ ධර්මය සාකච්ඡා කරන්න ලැබිලා තියෙන්නේ. ඉතින් විශේෂයෙන් මේ වැඩසටහන සම්බන්ධීකරණය කරන අපේ යසිත් මහත්මයා වගේම මේ වෙලාවේ මෙතන ඉඳලා ඉන්න කවිද මහත්මයා ඒ වගේම අපේ කැමරාකරණ ආදී සිද්ධ කරන සියලු දෙනාගෙන් ලැබෙන අතිමහත් වූ සහයෝගය නිසාවෙන් තමයි දෛනිකව අපිට මේ වැඩසටහන නිර්මාණය කරන්න ලැබුණේ. මම හිතන්නේ අපි විශාල කටයුත්තක් කරා කියලා ඉතිහාසගත ඉතිහාසයේ එළිය වෙන නේද පරිහරණය කරන්න පුළුවන් නැවත නැවත පරිහරණය කරන්න පුළුවන් මං දේශනා කරාට ඒක යටින් බොහෝ ඛේදවාචකයක් තියෙනවා දේශනා කිරීම සිද්ධ වුණාට යටින් තියෙන ඛේදවාචකය තමයි මේ මහන්සි වෙන පිරිස සහ විශේෂයෙන් දායකත්වයේ ධර්ම සියලු දෙනා. ඉතින් මේ දායකත්වයේ ධර්ම සියලු දෙනාගේ හැමෝගෙමත් යහපත සිද්ධ කරගන්න අපි ඔක්කොටම මේ වගේ වැඩසටහන් නිර්මාණය කරන්න පුළුවන් වුණා. ඒ හැමදෙනාටම මේ අවස්ථාවේදී මම ඉතාමත්ම පුණ්‍ය අනුමෝදනා කරනවා හැමදෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සදහතුනේ සති 46ක් පුරාවටම ඔබත් සමගින් රැඳෙමින් ඔබේ ජීවිතේ નિවර්ති කරගන්නට ඒ ධර්මයෙන් අවවාද උපදෙස් ලබා දුන් අපේ පූජනීය උඩුදුම්බර කාශ්‍යප ගෞරවනීය ස්වාමීන් වහන්සේට තවත් চিරාත් කාලයක් මේ උතුම් වූ ශාසනික මෙහෙවර මේ උතුම් වූ ශාසනික මෙහෙවර මේ ශ්‍රී ලංකා ද්වීපයට සිදු කරන්නට ශක්තිය ධෛර්යය වර්ම වාසනාව නිදුක් නිරෝගී සුව සම්පන්නිය ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු සාදු සාදු සාදු ජීවිතයේ නිවැරදිම වෙනසක් ඔබට අවශ්‍ය වූ බැවින් අපි ඒ වෙනස ඔබට ළඟා කර දුන්නා ඉතින් ගෞරවනීය ස්වාමින් වහන්සේ ප්‍රවසෝ පරිද්දෙන්න මේ වැඩසටහන සාර්ථක කරගන්නට මේ බෞද්ධ මාධ්‍යජාලය තුලින් ඔබේ ජීවිතය ආලෝකමත් කරගන්නට හැකියාව ලැබුණේ අපවත් වී වදාළ පරම පූජනීය ධර්මාගම කුසල ධම්මනායක හාමුදුරුවෝ මේ නාලිකාව ආරම්භ කරපු නිසාවෙන්. ඉතින් උන්වහන්සේ ප්‍රාර්ථනා කළා වූ මතු ප්‍රාර්ථනීය ලෝතර බුද්ධත්වයෙන් උන්වහන්සේට ලැබෙන්නට ඕනේ. ඔබට අපට මේ ජීවන හැම මොහොතකම මේ ධර්මකාරණයක් උන්වහන්සේ ආරම්භ කළපු නාලිකාව නිසායි අපි අහන නිසා මේ සාතෝ සාතෝ සාතෝ ඒ වගේම වත්මන් සම්බෝධි විහාරාධිපති බෞද්ධ මාධ්‍යාලයේ කරුවත්‍යක්ෂ පූජනීය බොරලන්දේ වජිරඥාන අපේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිද්දෙන් අපි මේ සියලු වැඩසටහන් ගෙනෙන්නේ. ඒ වගේම උන්වහන්සේටත් අපි ප්‍රාර්ථනා කරමු උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවායි කියා. සාදු සාදු සාදු. සම්මානිත මහාචාර්ය බෞද්ධ මාධ්‍යාලයේ අපේ නියමුවානන් වල රත්මන් නියමුවානන් වල රෝහණ ගරුකර මැතිතුමන් ඒ වගේම පරිපාලනා මූල්‍ය ලේකම් මහේෂ් අල්විෂ්ණතුමන් ඒ වගේම අපට නිරන්තරයෙන්ම මඟ පෙන්වන බෞද්ධ ආරෝප වාහිනියේ වැඩසටහන අධ්‍යක්ෂ කල්යාණ අලවත්තේගම මැතිතුමන් ඒ වගේම ඒ වගේම අපට නිරන්තරයෙන් අවවාද උපදෙස් ලබා දෙමින් මේ වැඩසටහන සාර්ථක කරගන්නට අපිට මඟ පෙන්වන බෞද්ධ ගුවන් විදුලි අධ්‍යක්ෂකතුමන් සම්මානකරත්න මැතිතුමන් ඇතුළු අපේ කැමරාව පසුපස රැඳෙමින් අපිට මේ වැඩසටහන සාර්ථක කරගන්නට සහයෝගය දක්වන සියලු දෙනාටත් ඒ වගේම කාර්යාලයේ සිට මේ වැඩසටහන අපිට දින ගණනාවක් පුරාවටම සති 46ක් පුරාවටම ඔබට මේ වැඩසටහන ගෙනෙන්නට සාර්ථක කරගන්නට සහයෝගය දක්වෝ සියලු දෙනාටම පුණ්‍ය ආනුමෝදනාව අපි සිදු කරමින් අද දවසේ අපි වැඩසටහන් නිමවටපත් කරනවා. අසා තිබෙනවා උත්සාහවන්තය ජය ගනී කියලා කතාවක්. ඉතින් ඔබේ ජීවිතයේ උත්සාහයෙන් යුතුව Taman විසින්ම Tamanගේ ජීවිතය ජය ගන්නට ඔබ උත්සාහ කරන්න. ඔබට ඒ සඳහා ඔබේ ජීවිතයේ සියලු කඩේම් ජය ගන්නට හැකියාව, ශක්තිය, ධෛර්යය ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමින් අද සජීව දිස්ථාන මෙලෙසින්ම වටපත් කරන්නේ ලබන සතියේ බ්‍රහස්පතින්දා දවසේ ලොවක් බුදුවතනින් දිනන්නට ලොව දිනන පුදුමග වැඩසටහනෙන් ඔබව හමු වෙන බලාපොරොත්තු වෙනවා. ඔබ සැමට සම්මා සම්බුද්ධ